ඒකාන්ත සැනසෙල්ල පිණිස පවතින ඒකාන්ත විරාගයේ පිණිස පවතින උත්තරීතරම දේ බවට පත් වෙන්නේ උත්තම ශ්‍රී සද්ධර්මය. මුළු ලෝකයක් අනුසෝතගාමී ප්‍රතිපදාවක් තුළ ගමන් කරනකොට සැපේ පසුපස දුවන්නන් වාලි දුවන සමාජ රටාවක අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ඊට වඩා වෙනස් වූ පටිසෝතගාමි ප්‍රතිපත්තියක් පටිසෝතගාමි ක්‍රමවේදයක් පින්නතුනි ඒ බුදු පියාණන් වහන්සේ පෙන්නපු ඒ ධර්ම මාර්ගයේ තුලින් ඒකාන්තයෙන්ම අපිට දුකේ නිවීම සැනසෙල්ල සාක්ෂාත් කරගන්නට පුළුවන් ඒ ප්‍රතිපදාව ඒ සැනසෙල්ල අපේ ජීවිතය තුළ අපි සාක්ෂාත් කරගන්නකොට අපි තුළ ඒ නිවෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව ප්‍රතිපදාව ඒ ගමන් මඟ පැහැදිලිව දැක්මක් විදිහට කල්ැතුවම තියෙන්නට වෙනවා. එහෙම නැති වුණොත් අපි මුලාවටපත් වෙනවා. අපි නොදන්නාකම තුළ අන්ධකාරය තුළ කොට වුණොත්. මොකද ගොඩක් වෙලාවට කෙනෙක් වර්තමාන සමාජයේ දිහා බලනකොට අපිට පේනවා ධර්මයේ පිළිබඳව තීරණය කරන්නේ ධර්මයේ පිළිබඳව අදහස් දක්වන්නේ ඔහු විසින් ගන්න තමන් පිළිබඳව මෙනෙහි කරලා ඇති කරගන්න නිර්ණායකයන්ට අනුව. ඒ කියන්නේ දැන් මගේ කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා මට තේරෙනවා. මගේ රාග දේශ මොහ නැති වෙනවා නම් මේ ධර්මය හරියන්නට පුළුවන් මේ විදිහට තමා තුළ ආවර්ජනා කරන gati ටිකත් ඊට පස්සේ කාලාම සූත්‍රාදී ධර්ම කරුණු ටිකකුත් සලකා බලලා වැරදි විදිහට මතවාදයන් ඇති කර ගන්නවා කාලාම සූත්‍රයේ දිහා අපි විමසීමක් කරලා බැලුවොත් කාලාම සූත්‍රයේදී අපිට ඉතාම පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම ත්‍රිපිටකයේ තිබුණත් පිළිගන්නට එපා කියලා දෙයක් නෙමෙයි. නමුත් මාපිටක සම්පදාය කියන එක බොහෝ දෙනෙක් භාවිත කරනවා මේ ත්‍රිපිටකයේ කියන වචනේ ගාවන්නට යොදන්නට. නමුත් ඒ යුගයේ වෙනකොට ත්‍රිපිටකය හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදා දක්වා තිබුණේ නැහැ පැහැදිලිව. එනිසා මෙතන පිටක සම්පදාය කියලා කිව්වේ මේ පෙලින් පෙලට ආවා කියන එක අර්ථයේ මිසක ත්‍රිපිටකේ නෙමෙයි. ඒ වගේම සමනෝ නෝ ගරුති මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයයි කියන එකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්නට එපාය කියන කරුණ නෙමෙයි. ඉතින් මේ කාරණා ටික තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ තමාට තේරෙනවා නම් ඒ නිර්ණායකයේ තමන්ට තීරණය කරන්න පුළුවන් නම් කියලා පෙන්නුවේ නිවන් ප්‍රතිපදාව ගැන නෙමෙයි කුසලයේ අකුසලයේ ගැන. ලෝභ දේශ මොහ සහ ලෝභ දේශ මොහ කියන හේතු ධර්මයන් පිළිබඳව. පින්නතුනේ ඒක කෙනෙකුට තීරණය කරන්නට හැකි දෙයක් කෙනෙකුට තීරණය කරන්නට පුළුවන් දෙයක්. නමුත් ශාසනික වශයෙන් අපි ගත්තාම නිවන් ප්‍රතිපදාව කෙනෙකුට තීරණය කරන්නට අපහසුයි. ඇයි නිවන් ප්‍රතිපදාව හොයන්නට ඉස්සෙල්ලම පෙළඹෙන කෙනා ඒ පෘතජන භූමිය තුළ ඉන්න කෙනා අවිද්‍යා කෝෂයකින් වැහිලා ඉන්නේ. අවිද්‍යා කෝෂය ඇතුළේ ඉන්න කෙනාටත් නිවැරදි කියන එක තේරුම් ගන්නට පුළුවන් වෙනවා නම් ඒ කියන්නේ කෙලස් දුරු වීම තුල පමණක් ධර්ම විනයට සැසඳීමක් නැතුව ත්‍රිපිටකය සමග සසඳා බැලීමකින් තොරව තේරුම් ගන්න පුළුවන් නම් මේ ප්‍රතිපදාව නිවැරදි කියලා ඒක වැරදි කරුණක් බවට පත් වෙනවා. ඒ නිසාම තමයි මහා ප්‍රදේශයන්ගේදී භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුවේ මේ ධර්මයේ තේරුම් ගන්නකොට මේ ධර්මයට විනයට බහා බලා ගලපා ගත යුතු බව. ඒ නිසා අපි ධර්මකාරණාවක් පිළිබඳව විනිශ්චයක් කරනකොට සහ අපි ධර්මයේ හොයාගෙන යන පිරිසක් ගවේෂණය කරන පිරිසක් ජීවිතයට යොදා ගන්න පිරිසක් විදිහට අපි ලබන අත්දැකීම් අපි ලබන දේ රාග ද්වේෂ මෝහයන්ගෙන් වෙන් වෙන්නට ඕනේ වගේම ඒ දේ ඊට අමතරව එතනින් පමණක් සීමා නොවි ධර්ම විනයට ගැලපෙන්නටත් ඕනේ. අන්න එතකොට තමයි ඒක අංග සම්පූර්ණ දෙයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ ඇති දේ අපේ ජීවිතයට බොරුවක් නොවිය යුතුයි. ජීවිතය තුළ අපි ප්‍රත්‍යක්ෂ කරගන්න දේ ත්‍රිපිටකයට බොරුවක් නොවේ යුතුයි. සම මේ දෙපැත්තෙන්ම ගැළපීලා ආවොත් තමයි මේ ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. මේක ගැළපෙන්නේ නැති වෙනකොට බොහෝ පිරිස් විසින් ප්‍රකාශයට පත් කරනවා අපි දකින ඇතැම් වෙලාවට ත්‍රිපිටකය කියන්නේ බමුණු මත මිශ්‍ර වුණ එකක්. මෙන්න මේ වගේ මෙන්න මේ වගේ වැරදි සංකල්පනාවන් ඇති කරනවා සහ සමාජගත කරනවා අපිට දකින්නට පුළුවන්. එනිසා නිවැරදි ධර්ම විශ්ලේෂණයකදී අපි ඇත්තටම තේරුම් ගන්නවා නම් ඊටාම වටිනවා මොකක් ගැනද මේ ධර්මයේ තුල විශ්ලේෂණය කරන්නේ එතකොට නිවන කියන්නේ මොකද්ද එතනට යා යුතු ප්‍රතිපදාව මොකද්ද කියන කාරණය පිළිබඳව තීරණය කරගන්න එක වටිනවා ඒක තීරණය කරගන්නට යනකොට විවිධ න්‍යායාත්මකව අපිට ධර්මයන් පිළිබඳ විශ්ලේෂණ විශ්ලේෂණ ඥානයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ පරිසම්බිදා මග්ග ප්‍රකරණේ ඊටමත් විශේෂිත දෙයක් නොඑක් න්‍යායාත්මකව න්‍යායන් ඔස්සේ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. අපි පසුගිය දේශනාවන් වලදී සුතමේ ඥානයට අදාළව අභිඤ්ඤේය ධර්ම කොටාශයන් සාකච්ඡා කළා. අපි පහුගිය දේශනාවේදී ඒක පරිඤ්ඤේය ධර්මයන් ළඟට එනකන් කතා කළා. අභිඤ්ඤයයි කියන්නේ නුවණින් දත යුතුයි පරිඤ්ඤයයි කියලා කියනවා පිරිසිදු දත යුතුයි කියන්නේ හාත්පස විමසා දත යුතුයි කියන එක. ඒත් පළවෙනි එක ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ අපි කිව්වා පස්සෝ සාසෝ උපාදානීයෝ. ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය. එතකොට ශාස්ත්‍රව වුණ උපාදානීය වූ ස්පර්ශය කියලා කියනකොට අපි කිව්වා ශාස්ත්‍රව කියලා කියන ආශ්‍රව සහිත හිත අර්ථේ උපාදානීය කියලා කියන උපාදානයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් උපාදාන ඇති කරන්නට පුළුවන් බව. උපාදානීය වූ ආශ්‍රව සහිත වූ මට්ටමින් අපිට ස්පර්ශය ඇසුරු වෙනකොට ඒක කෙනෙකුගේ පුද්ගලයෙකුගේ ස්පර්ශයක් බවට පත් වෙලා තියෙයි. ඒ වගේම මේක අපිට නැවත චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස මනෝ සම්පස්සාදී වශයෙන් අපිට බෙදා දක්වා ඇති කරගන්නට පුළුවන්කමක් තියෙයි. ඒ කියන්නේ අපි ජීවිතයේ තුලින් බොහොම රළු මට්ටමින්ම කරුණක් උදාහරණයක් කිව්වොත් ඔබට පෙනෙන්නේ අම්මම වෙයි. ඔබට පෙනෙන්නේ දරුවම වෙයි, ගෙදරම වෙයි. එතකොට මේ ඇහැට පතිත වුණේ ඔබ හිතුවේ ඔබ දැනගත්තේ ඔය ස්පර්ශ වුණේ gederamai කියන තැනින් තමයි ඔබට දැනෙන්නේ. කියන්නේ රූප සංස්පර්ශයක් ඔබට දැනෙන්නේ අද. අපි විඳින්නේ රූපයක ගැටීමක් රූපයක ස්පර්ශ වීමක් එනිසා මෙන්න මේ ස්වභාවය තමයි අපේ තියෙන වැරදි සහගත ස්වභාවය බවට පත් වෙන්නේ පස්සෝ සාසවා උපාදානීය කියලා කියනකොට ආශ්‍රව සහිත උපාදානයන්ට හිත වූ මේ ස්පර්ශය අපි පරිඤ්ඤයයි පිරිසිඳ දැක්ක යුතුය පිරිසිඳ දකිනකොට අපිට පේනවා ස්පර්ශයේ යථා ස්වභාවය බවට පත් වෙන්නේ මේ අපි ගන්න මට්ටම නොවන බග. ඒ කියන්නේ අපිට ස්පර්ශය කියන දේත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත් ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විවිධ දහම් පරයයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇසත් ඔපගේ නෙමේ රූපේත් ඔපගේ නෙමේ චක්කු විඥානේත් ඔපගේ නෙමේ මේ තුන් දෙනා නිසා හටගත්ත ස්පර්ශයේත් ඔපගේ නෙමේ යමක් ඔපගේ නොවේ නම් ඒ පහ කරව කියලා. දැන් ස්පර්ශයත් චක්කු සම්පස්සයත් ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට පෙන්වනවා. ඒ ප්‍රහාණය කළ යුතු ස්පර්ශයේ බවට පත් වෙන්නේ ඇසට වර්ණ සටහනේ පතිත වෙනවා පතිත වීම මාත්‍රයෙන් ඇති ස්පර්ශයේද එමත් නැතිනම් ඒහා සමාන අධිවචන සම්පස්සේද එමත් නැතිනම් ඒ ධර්මතා හටගෙන නිරුද්ධ වුණ තැනක ඔබට සත්පුද්ගල භාවයකින් ඒ ස්පර්ශය හම්බෙන මානසික මට්ටමද ඇත්තෙන්ම ප්‍රහාණය කළ හැකි සහ ප්‍රහාණය කළ යුතු මට්ටම වෙන්නේ ඔබට ස්පර්ශය සත්පුද්ගල සංඥාවකින් ආශ්‍රව සහිතව ඇසුරු වෙන බවක් තියෙනවා නම් ඒ මට්ටම ඇත්තෙන්ම ප්‍රහාණය විය යුතුයි. උපාදාන සහිත මනසක ඒ ස්පර්ශය දිහා බලාගෙන උපාදාන ඇති කරගන්න පුළුවන් නම් උපාදානයන්ට හිත බවටපත් වෙනවනම් අන්න ඒ උපාදානීය වූ ස්පර්ශය ඔබ ප්‍රහාණය කළ යුතු වෙනවා. එනිසා ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ පිරිසින දැක්ක යුතු එකම ධර්මයේ හැටියට පෙන්නනවා පස්සෝ සාසවා උපාදානීය මේ ආශ්‍රව සහිත වූ උපාදානීය වූ ස්පර්ශය කියන කාරණේ ස්පර්ශය කියන දේ එකම ධර්මය. එතකොට පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය. ඒ දේ පිරිසිදු දකිනකොට අපිට හොඳ අවබෝධයක් ඇති වෙලා තිබිය යුතු වෙනවා මේ මුළු තුන් ලෝකයම ආවරණය වෙන විදිහේ නුවණක්. එතකොට ස්පර්ශය කියන තැනත් අපිට ඒ පරයයෙන්ම අපිට අවබෝධයක් කරන්නට සිද්ධ වෙනවා. ස්පර්ශය කියන එක අපි ඇහැ සහ රූපය ගැන ගත්තා වගේම ඒ ස්පර්ශය කියන ධර්මයේ පිළිබඳවත් අපිට හිතන්නට වෙන්නේ ඇස නොවන තැනක ඇස හදාගත්තා වගේම ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන තැනක අපි ඇහැට පේන දේම සත්පුද්දල භවකින් ඇසුරු වෙනකොට අපි ස්පර්ශය කියන ධර්මයට ඇසුරු කරන්නේ සම්පූර්ණ පුද්ගල භාවයේ පදනම් කරගෙන. ඒ නිසා තමයි අපි ඒබඳු ස්පර්ශයක් හොයන්නේ, ඒබඳු ස්පර්ශයකට කැමති. සැප වේදනාව අපි දකින්නේ ස්පර්ශයට අයිති දෙය හැටියට. ඇහැට දැනෙන ස්පර්ශය තුළම තමයි අපිට සැප වේදනාව තිබුණ කියලායි අපි හිතන්නේ. කියන්නේ රූපය ඇහැට ගැටෙනකොට ඒ පේන රූපේම ලස්සන නිසායි හොඳ ප්‍රියමනාප නිසායි අපිට පෙනුනේ ස්පර්ශයේම ප්‍රියදායකයි. එතන අපි අසුරු කරන්නේ ඒක පුද්ගල භාවයකින්. ඒ නිසා තමයි අපි නැවත ලෝකේ හොයාගෙන යන්නේ. ඒබඳු ප්‍රියමනාප භාවය ඇති කරගන්න නම් ඒ රූපෙම අපි දකින්න ඕන. ඒ රූපෙම අපි හොයාගෙන යන්නට ඕනේ. ඒ ප්‍රියමනාප භාවය අපි දකින්න නම්. එනිසා ඒ බඳු මට්ටමක ඉන්න අපිට දැන් මේ පස්සෝ සාසවා උපාදානීය කියපු කාරණාවෙන් හොඳට පැහැදිලි කරන දේ තමයි මේ ආශ්‍රව සහිත වුණ මනසකට උපාදාන සහිත වුණ මනසකට ස්පර්ශය ඇසුරු වෙන බව දුරු විය යුතු වෙනවා. ඒ මට්ටමින් අපිට දුරු වෙනකොට අපිට අනිත් පැත්තෙන් එන්නට ඕනේ අපි පවස්නා වූ ස්වභාවය යථා භූත ස්වභාවය පිළිබඳ අවබෝධයක්. ඒ කියන්නේ මෙතන දැන් අපි ඍජුවම කතා කළොත් එහෙම අපි කතා කරනවා ධර්මතා දෙකක් පිළිබඳව. ඒ තමයි ස්පර්ශය කියන එක දෙපැත්තකින් දෙපසකින් අපි කතා කරනවා. එකක් යථාභූත වූ ධර්මයේ පිළිබඳවත් අපි කතා කරනවා. ඒ වගේම ආශ්‍රව සහිත උපාදානීය මට්ටමින් අපි ඇසුරු කරගන්න මට්ටමකුත් කතා කරනවා. දැන් දුරවිය යුතු මට්ටම තමයි අපි හිතනවා නම් අම්මම ඇහැට ගැටුණා, දරුවම ඇහැට ගැටුණා, ගෙවල් දොරවල්ම ඇහැට ගැටුණා, අපි දරුව ගැනම හිතනවා, ගෙවල් දොරවල් ගැනම හිතනවා. ඒකට මේ දේම ස්පර්ශ කරලා අපිට වේදනාව එනවා කියලා අපි කල්පනා කරන කල්පනා වෙන බවක් තියෙනවා නම් අන්න ඒ මානසික මට්ටම සම්පූර්ණම වැරදි දෙයක්. ඒ මානසික මට්ටම දුරවිය යුතු මට්ටමක්. එතකොට ඒ මට්ටම දුර වෙනවා කියන තැන නිකම්ම තියෙනවා ඊට පස්සේ අපි අර යථාභූතය අවබෝධ නොකර මේ මට්ටම දුර වෙනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එනිසා අපිට යථාභූත ස්වභාවය අවබෝධ කරගන්නට වෙනවා. කියන්නේ අනාත්ම ධර්මයක ස්පර්ශ වුණ බව අනාත්ම ධර්මතාව ටිකක පැවැත්මක්. ඒකට හේතු නිසා සකස් වුනේ ධර්මයන් හේතු නැති වෙලා යනකොට නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණ ආකාරය. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නකොට නිකම්ම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ධර්මතා දෙක වෙන්කොට දකින්නට. ඒ කියන්නේ ස්පර්ශය කියන කාරණාවේ යථාභූත ස්වභාවයට හිත පවත්කලා ආශ්‍රව සහිත උපාදානීයව අපි අසුරු කරගත්ත ස්පර්ශය කියන මට්ටමින් අපිට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඒබඳු නුවණක් අපිට හැම වෙලාවකදී නැති වෙන්නේ මනෝ විඥාන ධාතු සම්පස්සේ පැත්තෙන්. ඒ නිසායි ඒ නුවණ ඇති කරන මාර්ග සිත් සහ ඵල සිත්වලදී අපි කතා කරන්නේ එකම එක විඥාන ධාතුවේ තමයි මනෝ විඥාන ධාතුව එකම එක ස්පර්ශයේ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සේ කියලා අපි කතා කරන්නේ. ඒ නිසා බඳු මට්ටමකින් දැන් අපිට පැහැදිලිව පේනවා එතකොට මේ ලෝකේ පවත්නා යථා ස්වභාවය පිළිබඳ. මොකද පින්නතුනේ අපි හැම මොහොතකදීම ස්පර්ශයේ නොඉක්මූ මට්ටමක ස්පර්ශය තුලමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ රූපය කියන මට්ටමට කවදාවත් යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැ ළඟට ඔබට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇසුරු කරන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගෙනල්ලා දෙන ධර්මතා ටික පමණයි. එනිසා මේ අපිට නුවණින් අවබෝධ කරන්නට වෙන්නේ ස්පර්ශ නිරෝධයේ ළඟට ළඟටමයි. එතකොට ස්පර්ශ නිරෝධයේ ඉක්මවා සිටින්නේ නැහැ. ස්පර්ශය කියන දේ හේතු නිසා සකස් වුණ දෙයක් හේතු ටික නැති වෙලා යනකොට ඒක නැති වෙන බව බවයි අවබෝධ කරගන්නට තියෙන්නේ. එනිසා මෙතන යථාර්ථය අපි තේරුම් ගන්නකොට අපිට පස්සෝ සාසවා උපාදානීය කියන ධර්මයේ පරිඤ්ඤීය ධර්මයක් හැටියට පැහැදිලි වෙනවා. පරිඤ්ඤීයයි කියලා කියන්නේ පිරිසිඳ දැක්ක යුතුයි කියන එක. එතන පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ අපි යථාර්ථවාදී නුවණකින් ආත්පස කරුණුකාරණා විමසා අවබෝධ කර ගැනීමක්. ඒකට ආත්පස කරුණුකාරණා විමසා අවබෝධ කරගන්නකොට අපිට පේනවා පරිඤ්ඤීය ධර්ම අපිට පේනවා කෙලස් එක්ක ආශ්‍රව සහිතව ඇසුරු කරන මට්ටමක තියෙන ධර්ම පිරිසිඳ දකින්න යනකොට මේ කෙලස් සමග ඇසුරු නොවුණු මට්ටමක කෙලස් සකස් කරගත්ත විදිහ ගැන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තිබුණු වැරද්ද දුරු කරගත්තොත් අවිද්‍යාව නැති වුණොත් ඒ මට්ටමටපත් කරපු අර යථාභූත ධර්මයේ ගැන අවබෝධයක් ඇති වෙනවා ඒකම විද්‍යාවයි ඒකම අවිද්‍යාවේ නොදන්නා කමේ නැතුව යමයි එහෙම වෙනකොට පදනමක් නැති වෙන්නේ අර ඇති කරගත්ත ආශ්‍රව සහිත උපාදාන සහිත මනෝභාවයට ඒ මානසික මට්ටමට. එනිසා ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ කියලා කියනකොට ඔබට ප්‍රතිපදාව පැත්තෙන් මේක වැදගත් වෙන්නේ. ඇයි එකම ධර්මයේ පිරිසිඳ දැක්විය යුතු එකම ධර්මයේ ආශ්‍රව සහිත උපාදානීය ස්පර්ශයයි කියලා කිව්වේ කියලා විමසා බලනකොට ඔබට ඒ තුල පුළුවන්කම තියෙනවා අවිද්‍යාව දුරු වෙන සම්මා දිට්ඨිය උපදව ගන්නට. ඇයි ඔබ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත් ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පිළිබඳව එතකොට ඔබට දැනුමක් ඇති කරගන්නට සිද්ධ වෙනවා මේ එකම ධර්ම කාරණාව පිළිබඳව විග්‍රහ කරගන්නට යනකොට. එනිසායි කිතාම වැදගත් දෙයක්. ඒක හොඳ නුවණින් අවබෝධ කළ යුතු නුවණින් දැක්ක යුතු කාරණාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක ද්වේ ධම්මා පරිඤ්ඤය ධර්මතා දෙකක් පිරිසිදු දැක්ක යුතුයි. කුමන ධර්මතා දෙකක්ද පිරිසිදු දැක්ක යුතු වෙන්නේ? නාමංච රූපංච. නාමයත් රූපයත්. නාමය කියලා කියනකොට අපි දන්නවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා. රූපය කියලා කියනකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය රූපත්. එතකොට නාම ධර්මතා ටික සහ රූප ධර්මතාවයන්. එතකොට මේ නාම රූප ධර්මයනොත් අපි අවබෝධ කරගත යුතු පිරිසිදු දැක්ක යුතු ධර්මයන් වෙනවා. මොකද නාම රූප පිරිසිදු දැක්ක යුතු ධර්මයන් බවට පත් වෙලා තියෙන්නේ අද නාම රූප විදිහට අපිට පරිච්ඡේදයක් ඇති වෙලා නැහැ නාම රූප විදිහට අපිට වෙන් වෙන්නේ නැහැ ඒ නිසා නාම රූප ධර්මයන් සම්මිශ්‍ර භාවයකිනුයි හම්බෙන්නේ ඒ කියන්නේ අද ඔබට රූපය ගැන හිතන්න පුළුවන්, රූපය ගැන කල්පනා කරන්න පුළුවන්, රූපය දැනගන්න පුළුවන්, රූපය අසුරු කරන්න පුළුවන්. එතකොට දැන් නාම රූප ධර්මතාවයක පැවැත්මක් නෙමෙයි ඔබට හසු වෙලා තියෙන්නේ. සත්පුද්ගල භාවයක රූපයම අසුරු කරන්න පුළුවන්. ශබ්දයම අහන්නට පුළුවන්. ඒ වගේම ඔබ දැනගන්න දේම එළියේ තියෙන ඒ දැනගන්න ශබ්දෙම එළියේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න මට්ටමක. එනිසා ඇහැට පේන රූපෙට ඔබ අම්මා කියලා කතා කරනවා. එතකොට ඒ තමයි ඔබ රූපය අනුව ගිහිල්ලා රූපය අනුව ජීවත් වෙන මානසික මට්ටම. ඒ නිසා ඔබට රූපය අම්මා කොට දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම අම්මා කොට පෙන්වනකම තිබුණේ ආශ්‍රව සහිත උපාදාන සහිත මනසකට. ඒ ආශ්‍රව සහිත උපාදාන සහිත මනසෙන් මනස පැත්තෙන් ඇති කරගන්න නාම ධර්මතා ටික පැත්තෙන් උපද්දවන දේ ඔබ රූපෙට පතිත කරනකොට ඔබට පේනවා බාහිර මහා භූත රූපේ අම්මා වගේ. දැන් මහා භූත රූපේ අම්මා වගේ ඔබට නිකම්ම පෙනිලා නැහැ. ඔබට කෙලස් ආශ්‍රව ටිකෙන් ඇසුරු කරපු මට්ටමෙන්ම තමයි පේන්නේ ආදරණීය අම්මා මට මෙච්චර ආදරෙන් සැලකුවා මාත් එක්ක මේ මට්ටමින් හිටියා. ඒ නිසා ඔන්න ඔය ගති ටිකත් එක්ක ඔබට යෙදෙන රූපය ගැන යෙදෙන ගති ටිකත් එක්ක ඔබට ජීවිතේ ඒක දුක් විඳින දෙයක් වෙනවද සැපවත් වෙන දෙයක් වෙනවද කියන එක තීරණය කරනවා. ඒ නිසා ඔබට අද පුළුවන්කම තියෙනවා අම්මා කියන රූපයේ යහපත කැමති වෙන්නට ඔබ හිතන විදිහට වුණොත් ඒ රූපෙ දිහා බලලා ඔබ සතුට වෙනවා. ඒ වගේම ඔබ යහපත කැමති වෙනකොට අයහපත් පැත්තට ගියොත් ඔබට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ අම්මා ආදරණීය වස්තුවක් ලෙස ගන්නා කෙලෙසේ ඇති කරගෙන ඇසුරු කරනවා නම් ඔබට ඒ කෙලෙසයත් එක්කම ඔබට පේන්නේ අම්මා ආදරය කළ යුතු කෙනෙක් හැටියට. එතකොට ඒකෙත් එක එක මට්ටම් එක එක පුද්ගලයාගේ එක එක මට්ටම් තියෙනවා. එක පවුලේ දරුවෝ 5-6 දෙනෙක් ගත්තොත් ඒ 5-6 දෙනා මව කෙරෙහි දක්වන ලැබියාව සහ මව කෙරෙහි දක්වන සෙනෙහස පස්සාකාරයක් වන්නට පුළුවන්. හේතුව ඒ දරුවන් එකිනෙකාට ඇසුරු වෙන්නේ අම්මා වුණ රූපේට පොදු ලක්ෂණ නෙමෙයි තමා විසින් සකස් කරගත්ත ධර්මතා ටිකකුයි ඇසුරු කරන්නේ. නමුත් මේ හැමෝම ඇසුරු කරන්නේ හිතාගෙන ඉන්නේ ඉන්න අම්මා ඇසුරු කරනවා කියලා. සමහර විට පවුලක එක දරුවෙක් අකමැති වෙන්න පුළුවන් අම්මට තව කෙනෙක් කැමති වෙන්නට පුළුවන්. කැමති වෙන බව සහ අකමැති වෙන බව තිබුණේ අම්මා ඌ රූපයේ නෙමෙයි ඒක කෙනකෙනාගේ චේතනාව පැත්තෙන් සකස් වුණ ගොඩනගාගත්ත දෙයක්. ඒ චේතනාව පැත්තෙන් සකස් වුණ ගොඩනගාගත්ත අම්මා කියන ගතිය රූපෙට බහලා රූපෙට පතිත කරලා බලනවා. එතකොට අපිට මහා භූත රූපෙම අපි දන්න අම්මා වෙලා. මහා භූත රූපෙම අපි දන්න දරුවා වෙලා. එතකොට ඒකේ සෙනෙහස, ඒකේ තියෙන ඇල්ම ඔය ඔක්කොම මහා භූත රූපයටත් දෙදිලා. දැන් වෙනස් වෙන්නේ සතර මහා ධාතු පැත්ත. දුක එන්නේ අපේ අම්මා වෙනස් වීම එකේ දුක. එතකොට මොන මට්ටමටද අම්මා කියන ඒ ස්කන්ධ ටිකකට අපි ඇලිලා තිබුණේ ඒ ඇලුණු ප්‍රමාණයට අපේ ජීවිතේට ජරා මරණ දුක කියන වේදනාව ගලාගෙන එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි අද අපේ ජීවිතයේදී දුක කියන දේ හදාගෙන නිර්මාණය කරගෙන දුක් විඳින මට්ටමක ඉන්නේ. ඒ නිසා අපිට අද ඒ සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මේක තේරුම් ගන්නට සහ මේ දෙක වෙන් කරගන්නට අපිට එක ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඒකට අපි ප්‍රධාන වශයෙන්ම ඔබ ධම්මසංගණිප්‍රකරණයෙහි එන රූපකාණ්ඩයේ පිළිබඳව අවබෝධයක් ලබාගත්ත යම් ප්‍රාමාණික ඒ අවබෝධය තුළ ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිව තිබුණා මේ රූපයේ ඇති ස්වභාවය මොකද්ද කියන එක රූපය ඒ විදිහට තේරුම් ගන්නකොට නිකම්ම නාම ධර්මතා ටික පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා එක පැත්තකින් රූපේ ගැන අපි තේරුම් ගන්නකොට අනිත් පැත්තෙන් නාම ධර්මතා ටික අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ පරිඤ්ඤය ධර්ම හැටියට නාම රූප පෙන්වනකොට අද ඔබ ප්‍රතිපදාවක් තුළ මේක භාවිත කළ යුතු වෙන්නේ භාවිත කළ හැක්කේ ඔබ ඉන්න මනෝභාවයෙන් ඔබ ඉන්න මානසික මට්ටමින් අද මෙනෙහි කළ යුතු වෙනවා. ඒ කියන්නේ නාම රූප දෙකම එකක් කොට ගන්න මානසික මට්ටම ගැන ඉස්සෙල්ලා ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ ඉන්න ඔය මානසික මට්ටම දුරු කර ගැනීම පිණිස නාමයේ සහ රූපයේ පවත්නා යථාර්ථයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ඇති කරගත යුතු වෙනවා. එතකොට තමයි අපිට පේන්නේ මේ ආයතනය සමගම වර්ණ රූපය ඇති වුණා නම් ඇස සමග වර්ණ රූපය. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීමමයි ඒක හටගත්තේ. ඊතුරු නැතුව මේක නිරුද්ධ වුණා. ඒ වගේම රූපේ පෙර නොතිබීම හටගත්ත ඒතර නැතුවම නිරුද්ධ වුණා. කන ශබ්දය මේ විදිහට ආයතන ටික ගත්තාම පෙර නොතිබීම හටගෙන ඒතර නැතුවම නිරුද්ධ වෙලා. එහෙනම් ඔබට දැන් ඇසුරු කරන්නට දෙයක් කලින් ඉඳලා තියෙන දෙයක් නැවත අපිට දකින්න පුළුවන් දෙයක් අනාගතේට මෙන්න මේ විදිහට දැක්වෙන අපිට ඇසුරු කරන්නට පුළුවන් කියලා හිතෙන වැරදි සහගත මනෝභාවයන් අපිට ක්‍රමක්‍රමයෙන් දුර වෙන්නට ගන්නවා. දැන් අපි කොතනින්ද පටන් ගත්තේ ආරම්භයේ හැටියට අපි सिद्ध කළේ එක තැනකින්. ඒ තමයි අපි අද ජීවත් වෙන මට්ටම පිළිබඳව අපි විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තා. ජීවත් වෙන මට්ටම පිළිබඳ විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තා කියලා කිව්වේ අපි ජීවත් වෙන මට්ටම පිළිබඳව අපි මෙනෙහි කරලා බලනකොට අපිට විමස නුවණින් විමසනකොට අපිට පේනවා මේක හරයක් නැති බොරුවක් මත ගොඩ නැගුණු දෙයක් කියලා. හරයක් නැති බොරුවක් මත ගොඩ නැගුණු දෙයක්. ඇයි හරයක් නැති බොරුවක් මත ගොඩනැගුණු දෙයක් කියලා කියන්නේ? මේක අපි නාම රූප ධර්මයන් සම්මිශ්‍ර කරලා එකතු කරලා හදාගත්ත දෙයක් නිසා. ඒ නිසා අපි හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමට ගිහිල්ලා ඇසුරු කරන සියලුම ධර්මයන් දැනගන්න මනෝවිඤ්ඤාණ මට්ටමේදී ඇසුරු කරන ටිකක ලක්ෂණ ටික අපි දකින්නේ බාහිර මහා භූත රූපයකට දාලා. ඒක රූපෙට අයිති කියලා. ඒක රූපය ඇතුලේ පවතින දේ කියලා. එතකොට අපිට පේනවා අර ආදරණීයකම, අපි කැමැත්ත ඇති කරනකම ඒක රූපේ ඉඳලා පේන දේ කියලා. ඒ නිසා අපි ඒ දේ ලබන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම ලෝකයේ ඇතම් වෙලාවට කෙනෙක් උත්සාහවත් වෙනවා. ඒ දේ ලෝකයේ තියෙනකොට ඒ දේ ලෝකයේ විදිහටම පවතිනකොට උත්සාහවත් වෙනවා අපි තණ්හාව විතරක් නැති කරගත්තොත් අපිට පුළුවන් වෙයි කියලා. තණ්හාව විතරක් නැති කරගන්න අපිට පුළුවන් වෙයි කියලා. නමුත් කිසිම විදිහකින් ඒ දේ විතරක් ලෝකේ පවතිනකොට අපිට ඒ දේ පවතින තැනක තණ්හාව නැති කරගන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. හේතුව අපේ වැරද්ද තියෙන්නේ අපි ඕකට ලෝභ විදිහට තණ්හා කරන එකවත් ද්වේෂ විදිහට ගැටෙන එකවත් නෙමෙයි උපේක්ෂා සහිතව හිටියත් ඔතන තියෙන ගැටලුව තමයි යෙදෙන අවිද්‍යාව. ඇත්ත යථාර්ථය නොදන්නා අවිද්‍යාව. හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා නොදන්නා අවිද්‍යාව ඇති තාක් කාලයක් අපිට ඇලෙන්න පුළුවන් වස්තුව බාහිර තියෙනවා තියෙන වස්තුව කෙරෙහි අපි ඇලෙනවා. ඒ වගේම මෙහි පුද්ගල භාවයේ ඒ අනුව ගොඩ නැගෙනවාමයි. එනිසා අපිට මේ කාරණාව පිළිබඳව තේරුම් ගැනීමේදී අපිට හොඳට නාම රූප පරිච්ඡේදයක් නාම රූප විග්‍රහයක් අවශ්‍ය වෙනවා. නාමයේ ස්වභාවය මෙන්න මේකයි නේද? රූප ධර්මයන්ගේ ස්වභාවය මේකයි නේද කියලා. එනිසා ඒක අපිට ගොඩක් ගැඹුරට කතා කළ යුතු වෙන්නේ නැහැ. ඔබ රූපකාණ්ඩයේ දේශනා ටික ශ්‍රවණය කරලා තියෙන අය විදිහට ඔබට පේනවා එතකොට රූපයේ ඇති අනාත්ම ලක්ෂණය මේකේ සත්පුද්ගල බව තිබුණේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන අපි දන්න හඳුනන ලෝක රාම් මේක ඇස්සේ තිබුණේ නැහැ රූපේ පැත්තේ. එතකොට පෙර නොතිබීම හටගන්න වර්ණ සටහනක් පෙර නොතිබීම හටගන්න ශබ්ද රූපයක් ගඳ සුවඳක් රස ස්පර්ශයක් මේ ටිකක පැවැත්මත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව පේනකොට ඔබ කවදාවත් ඒ දේ නැවත ප්‍රණිදි වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වගේම අතීතය ගැන හිතමින් ඒ දැකපු දේවල් ගැන වර්තමානයේ තීරණය කරන්න යන්නෙත් නැහැ එතකොට ඔබට කියනවා යදතීතම් පහීනන්තං අතීත වුණ යමක් තිබුණා නම් ඒක ප්‍රහීන වෙලා ඉවරයි ඒක නිරුද්ධ වූ බවට නුවණයි. යදතීතම් පහිනන්තං. අපත්තං ච අනාගතං. අනාගතේ පැමිණිලා නැහැ. අපි අතීතයේ තුල අනාගතේ තීරණය කරන නිසා අපත්තං ච අනාගතං. අනාගතේ තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්නං ච යේ ධම්මේ පච්චුප්පන්න වූ වර්තමානයේ වූ යම් ධර්මතා ටිකක් තියෙනවා නම් තත්ත තත්ත විපස්සති. ඒ ඒ තැන ඒක නුවණින් තේරුම් ගන්නවා. ඒ ඒ තැන ඒක නුවණින් අවබෝධ කරනවා. වෙන මෙන්න මේ විදිහට දැන් යද තීතම් පහීනන්තම් කියලා කියනකොට අතීත වූ ධර්ම සමුදාය ප්‍රහීන ප්‍රහීනත්වයටපත් වුණා කියනකොට අතීතයේ තිබුණු යම්තාක් ස්කන්ධ සමූහයක් තිබුණා නම් ඒ සියලු අතීතංසේ ඥානයේ තුලදී සියලු ස්කන්ධයන්ගේ නිරුද්ධ වුණ බව ප්‍රත්‍යක්ෂ කරන්නට වෙනවා. වර්තමාන මොහොතේ ඇති ධර්මයන් ගැන අපිට හටගෙන නිරුද්ධ වෙන බව විතරක් ඒ ඒ තැන පෙනෙනකොට අපිට අතීත අනාගත කියන අන්ත දෙක අතහැරලා අතීත අනාගත අතහැරනකොට වර්තමානයේ කියන දේත් අතහැරිලා අපිට පේන්නේ හේතුඵල ධමක පැවැත්මක් පමණයි. හේතු ටිකක් නිසා හටගෙන හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යන ධමයක්. ඊට පස්සේ නාම රූප වශයෙන් වෙන්ව පවත්නා ධර්මතා දෙකක්. මේ විදිහේ රූපය හටගෙන නිරුද්ධ වෙන තැනක නාම ධර්මතා ටිකක සකස් වීම සහ ඒ නාම ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වීම. ওই කාරණාව ඔබ ප්‍රත්‍යක්ෂ කරනකොට ඔබට කවදාවත් ඊයේ දැකපු දරුවා ගැන අපහු හිතන්න බෑ. ඔබේ ගෙදර ගැන, තියෙන ගෙදර ගැන ඔබට හිතන්න බෑ. ඔබට ඔබේ පිටුපසක් ගැන හිතන්න බෑ. ඔබට ඔබේ දෙබස් දෙපසක් ගැන හිතන්නට බෑ. ඇහැට පේන රූපයක කොටින්ම ඔබට තවත් ඒක ඇතයි කියලා මනෝවිඤ්ඤාණ මට්ටමේදී දැනගන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා ඒ බඳු මට්ටමේදී කියන්නේ ඔබ රූප නිරෝධය සාක්ෂාත් කළා කියලා. හටගත් රූපය ඉතුරු නැතුව නිරුද්ධ වූ රූප නිරෝධය ඔබ සාක්ෂාත් කළා එතකොට. අන්න ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කියන කාරණා ටික මෙන්න මේ ටික අපිට නුවණින් හොඳින් සම්මර්ෂණය කරලා අවබෝධයක් ඇති කරගන්නට. ඊට පස්සේ ඊළඟ කාරණාව තුන්වෙනි කාරණාව තයෝ ධම්මා පරිඤ්ඤය ධර්මතා තුනක් තියෙනවා නුවණින් දැක්ක යුතු එතකොට ඒක නුවණින් දැක්ක යුතු කියලා කියනකොට තිස්සෝ වේදනා තුන් වේදනාව අපි පරිඤ්ඤයයි. පරිඤ්ඤය කිව්වේ නුවණින් අපි පිරිසිඳ දැක්ක යුතුයි කියන කාරණේ. එතකොට තිස්සෝ වේදනා තිස්සෝ වේදනා කියලා කියන්නේ තුන් ආකාර වේදනාව. සැප දුක් උපේක්ෂා කියන මේ තුන් ආකාර වේදනාව. වෙනතුනේ සැප දුක් උපේක්ෂා කියලා කියනකොට කාය සම්පස්සේට පමණයි කෙලින්ම සැප හෝ දුක කියන කාරණාව ස්පර්ශ වෙන්නේ. අනිත් චක්කු සම්පස්සයෙන් උපදවන වේදනාව සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහා සම්පස්ස යන්ගෙන් උපදවන වේදනාව හැම වෙලාවකදීම සැප සහ දුක් වශයෙන් කතා කරන්නේ නැහැ. ඒ දේවල් වලට කියනවා උපේක්ෂා සහගතයි කියලා. රූපෙට පුළුවන්කම තිබුණේ නැහැ ඇහැට ඇහැ සැපවත් කරන්න. ඒක උපේක්ෂා සහගතයි. කාය සම්පස්සේ පමණයි ඍජුවම සැප විදියට හෝ ඒ කියන්නේ මෘදු මොලොක් විදියට හෝ රළු ගොරෝසු විදියට හෝ ස්පර්ශ උනේ සැප දුක් විදියට ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ කාය සංපස්සේ පමණයි. එතකොට මේ තුන් වේදනාව දත යුතුයි කියලා කියනකොට එහිත් අපි දත යුතු වෙනවා සැප දුක් උපේක්ෂා කියලා කියනකොට පුද්ගල භාවයකින් ඇසුරු වෙන තුන් වේදනාවක් තියෙනවා නම් ඒක වැරදි ආකල්පයක් වැරදි සංකල්පයක්. ඒ කියන්නේ සැපවත් පුද්ගලයේ දුක් දුක්ඛිත පුද්ගලයෙක් සැප හෝ දුක්ඛිත භාවයටපත් නොවන පුද්ගලයෙක් පිළිබඳව අපි වේදනාව කෙරෙහි පුද්ගලත්වයක් ආරෝපණය කරනවා නම් ඒක වැරදි දෙයක්. නමුත් අද දවසේදී අපිට ඇසුරු වෙන්නේ සියලුම ධර්මයන් වේදනාව පැත්තෙන් සමවසරණ කොට පවතිනවා වගේ අපිට හැම පැත්තකින්ම අරමුණු වෙන්නේ වේදනාත්මක භාවයකින්. ඒ කියන්නේ ඔබ දුකට අකමැති වෙන්නේ දුකේ වේදනාත්මක භාවය නිසා. ඔබ සැපට කැමති වෙන්නේ සැපේ ඇති සුඛ වේදනාත්මක භාවය නිසා. ඒ වගේම ඔබ නිහඬ වෙන්නේ යම් තැනක එහි ඇති උපේක්ෂා භාවය නිසා. දැන් මේ හැම තුන් වේදනාවම අද අපේ මට්ටමේදී යෙදිලා තියෙනවා එක තැනක්. ඒ තමයි සාමාන්‍ය අවිද්‍යාවට පොදු භූමි ක්ෂේත්‍රයේ. සාමාන්‍ය අවිද්‍යාවට පොදු භූමි ක්ෂේත්‍රයේ කියලා කිව්වේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් ගැන අපි හැම මොහොතකදීම පුද්ගල භාවයකින් ඇසුරු කරනකොට අපි දැකලා තියෙන්නේ ඒ රූපයේ සපවත් දෙයක් හැටියට. ඒ නිසා තමයි ඔබ දරුවට ඒ තරම් කැමති. ඔබ දරුවා කියන රූපයේහි ඒ සැප වේදනාව දකින නිසා තමයි ඔබට ඒ සැප වේදනාව හදාගන්නට ඕනේ නම් සැප වේදනාව ඇති කරගන්නට ඕනේ නම් තියෙන එකම විකල්පේ තමයි ඔබ ඒ දරුවා කියන හදාගත්ත සංකල්පයේ දකින රූපේ රැක ගැනීම. එනිසා ලෝකේ ඔබට අර සර්පය හතර දෙනාව නාවනෝ වගේ ඔබට ලෝකේට උපස්ථාන කරන්නට අවශ්‍ය වෙනවද? ඒ රූප වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න. ඒ රූප අනිත්‍ය භාවයටපත් නොවන විදිහට ලෝකෙ තුල වෙනස් නොවන බවටපත් කරගන්නට ඔබට දැන් උපරිම උත්සාහ දරන්නට සිද්ධ වෙනවා. එතකොට එහි ඵලය තමයි අද ඔබේ ජීවිතය. දුකයින් කරලා සැප ලබාගෙන ඔබ ජීවත් වෙන්නට බලනකම. මොකද අපේ තියෙන මානසික මට්ටම සම්පූර්ණම ඒ ඒ ධර්මයන්ට මේ වේදනාව බහලා බලනකම සින්දුවක් අහනකොට ගීතයක් අහගෙන ඉන්නකොට අපි හිතන්නේ ඒකේ මිහිරියාව ඒ ඇහෙන ගතිය ලස්සන තිබුණේ ගීතය කියලා. ඒ මිහිරියාව තිබුණේ ගීතයේ නම් ඒක කෙනෙක් කැමති වෙන්නත් තව කෙනෙක් අකමැති වෙන්නත් කිසිම හේතුවක් ඇත්තේ නැහැ. එහෙනම් ඒකෙන් කියන්නේ මිහිරියාව තිබුණේ ගීතයේහි නෙමෙයි අපි ගීතය කියන කාරණාව ගැන කෙනකෙනා ඇසුරු කරගෙන ඒක විඳින්නට පුළුවන් මනෝභාවයකින්. ඒ නිසා තමයි ඔබේ සංකල්ප රාමුව වෙනස් වුණොත් ඔබ කලින් කැමති සින්දුවට ඊට පස්සේ අකමැති වෙන්න පුළුවන්කම තියෙනවා. කලින් කැමති සින්දුවට ඔබ ඊට පස්සේ අකමැති වෙන්න පුළුවන්කම තියෙනවා. කලින් කැමති වුණ සින්දුවට දැන් අකමැති වෙන්න හේතුව කැමැත්තාවේ සින්දුවෙන් නෙමෙයි නම් විතරයි ඔබට ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඒ අනාත්ම ශබ්දය ඔබ ළඟට එනකොට ඔබ ඒ ශබ්දය ඇසුරු කරන්නේ ඔබේ සංකල්ප රාමුව තුළ ඉඳලා කලින් ඇසුරු කරගත්ත වටපිටාවක් කියන තැනින්. අන්න එබඳු මානසික මට්ටමක ඉඳලා ඔබ රූපය ඇසුරු කරනකොට ඔබට රූපය වේදනාත්මක රූප ලෝකේ දකින්න පුළුවන්කම තියෙයි. ඔබ ඒ වේදනාත්මක ධර්මයන් අනුව රූපත් බෙදලා තියෙනවා සැප රූප, දුක් රූප, සැප දුක් නොගෙනෙන උපේක්ෂා සහගත රූප. කැමැති අය අකමැති අය කැමැතිත් නොවන අකමැතිත් නොවන සාමාන්‍ය අය. එතකොට කැමැති දේ අකමැති දේ කැමැතිත් නොවන අකමැතිත් නොවන දේ. මේ මොකද්ද? මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන වේදනා ගතිකය ඔබ රූපයක් විදිහට බලනකොට ලෝකයේ තුල ඔබට ඒ අත්දැකීම රූප විදිහට දැర్శණය වෙලා රූප විදිහට පේන්න පටන් අරගෙන. එනිසා අපි මේ තුන් ආකාර වේදනාව පිරිසිඳ දකිනකොට තුන් ආකාර වේදනාව අවබෝධ කරගන්නකොට ඔබට තියෙනවා දැන් ක්‍රමයක්. ඒ තමයි ඔබ ඉන්න වැරදි මානසික මට්ටමින් මිදෙන්නට නම් ඔබට දැන් ඉන්න මානසික මට්ටම පිළිබඳ නිවැරදිව තීරණයක් කරගන්නට වෙනවා. ඒ නිසා විමසා බැලිය යුතුයි. සැපවත් ලෙස පෙනෙන රූපයේ යථාර්ථය මිහිරි ලෙස ඇසෙන ශබ්දයේ යථාර්ථය හොඳයි කියලා හිතන රසයේ ස්පර්ශයේ යථාර්ථය ඒ ටික හොයාගෙන යනකොට ඔබට ස්කන්ධයන් ගැන දැනුමක් ඇති වෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයක් තුළ පවතින ධර්මයක කවදාවත් සැපයක් ගේන්න පුළුවන්කම තිබුණේ නෑ නේද කියලා. එතකොට එතකොට කවදාවත් ඒ තුළ සැපයක් ගේන්න පුළුවන්කම තිබුණේ නැහැ. මොකද රූපේ පෙර නොතිබීම නම් හටගත්තේ ඉතුරු නැතුව නැති වුණා නම් පෙර සැපවත් කොට ඇසුරු කරපු රූපේ නැවත බලන්න බෑනේ. එහෙනම් ප්‍රනිදි සංඛ්‍යාත විදිහට ඔබ අනාගතය කරා යන්නෙත් නැහැ. වර්තමානයේ තුල ඔබට හිත පිහිටනවා. වර්තමානයේ තුල හිත පිහිටනවා කිය වෙන මොකක්වත් මතක් නොවේ. ඔබට මේක විතරක් සිහියේ තියනවා කියන එක නෙමෙයි ඔබට වර්තමානයේ තුල தත්ත தත්ත විපස්සති පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව ඒ ඒ තැන දකින්න ඕනුණක් තියෙනවා. මොකේද සියලු ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරලා එනිසා තුන් ආකාර වේදනාව පිළිබඳව තේරුම් ගන්නකොට අද අපි සත්පුද්ගල භවෙන් ඇසුරු කරන කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ සංඥාවෙන් ඇසුරු කරන මට්ටම අපිට දුරු විය යුතුයි. මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා කතා කරනකොට ඔක සෝමනස්සය දෝමනස්සය කියලත් වෙනවා. එතකොට සෝමනස්ස දෝමනස්ස සහ දුක්ඛම සුඛ කියන තැන දෝමනස්සය කියන තැනට අයිති වෙන්නේ දොම්නස් සහගත බව. ඒක මනෝ විඥාන මට්ටමේ හිත පැත්තෙන් ඇති කරගන්න ඒකට කියනවා දොම්නස කියලා. ඊට පස්සේ හිතේ ඇති කරගන්න ආනන්ද ජනක බවට ඒකට කියනවා සොම්නස කියලා. එතකොට ඒක හිත පැත්තෙන් ඇති කරගන්න දේ. එතකොට සැපය සහ දුක කියලා කියන්නේ කයට දැනෙන සැප සහ කයට දැනෙන දුක කියන දේ ගැන. සොම්නස දුම්නස කිව්වා වගේ කයට දැනෙන සැපය සහ කයට දැනෙන දුක. එනිසා කාය විඥානය කියන දේ නිසා හටගන්න ස්පර්ශයත් ස්පර්ශපත්‍ය නිසා හැදෙන වේදනාවත් සැප වූවක් තියෙනවා දුක් වූවක් තියෙනවා අදුක්කම සුඛ වූවක් තියෙනවා. හැබැයි ඇහැට ගැටෙන ඇහත් රූපයත් එකතු වෙන තැනක චක්කු විඥානය හටගෙන චක්කු විඥානය නිසා ස්පර්ශය හැදිලා ඒ ස්පර්ශය නිසා වේදනාව සකස් වෙනවා කියන තැනක ඇත්තේ නැහැ. සාත සුඛ වේදිත වේදනාවක්. සැප සහගත හොඳයි කියලා හිතන වේදනාවක් එතනදී ඇත්තේ නැහැ. එහෙනම් එතනදී තියෙන්නේ විපාක මට්ටමේ සිතක් විපාක මට්ටමේ උපේක්ෂා සහගත බවක් පමණමයි. ඒ විපාක සහගත උපේක්ෂා මට්ටමේදී ඒ ටික හටගෙන නිරුද්ධ වුණ තැනක අපි ආත්ම සංඥාවෙන් ඇසුරු කිරීමේ ඵලය තමයි අපිට අර වේදනාව සැපවත් කොට ලැබී තියෙන එක. ඒ නිසා තිස්සෝ වේදනා කියනකොට අර හැම දෙයක්ම අපි දෙකට දෙකට බෙදාගෙන ගියා වගේ ඔබට මේ වේදනාවත් දෙකට බෙදන්නට පුළුවන් එකක් තමයි සත්පුද්ගල භාවයකින් ඔබ ඇසුරු කරන වේදනාව අනිත් එක තමයි පවත්නා යථාභූත ස්වභාවය කියන කාරණාව ගැන. යථාභූත මට්ටමේ වේදනාව ඔබට තේරෙනකොට ඔබට නිකම්ම අවබෝධ වෙයි මේ ලෝකය කියන එක මොනතරම් බොරුවක්ද කියන එක. ඇයි මේ තරම් කිසිම හරයක් නැති පදනමක් නැති තැනක ඔබ කැමති අකමැති දේවල් නිර්මාණය කරගෙන ඒ පසුපස හඹාගෙන යන එක මෝඩකමක් නේද කියන එක ඔබටම දැනෙන්න තේරෙන්න ගනී. එනිසා අපිට ඒ කාරණාව තේරුම් අරගෙන ඉන්න එක ඊටාම වැදගත් වෙනවා මේ ධර්මයක් විශ්ලේෂණය කරගන්නකොට. ඊට පස්සේ හතරවෙනි කාරණාව චත්තාරෝ ධම්මා පරිඤ්ඤය ධර්මතා හතරක් පිරිසිඳ දැක්ක යුතු වෙනවා මොනවද ධර්මතා හතර චත්තාරෝ ආහාර ආහාර හතර පරිඤ්ඤය උන පිරිසිඳ දැක්ක යුතු ධර්මතා එතකොට ආහාර හතරයි කියලා කියනකොට අපි දන්නා මොනවද ආහාර කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන මේ ආහාරයන්ට කියනවා සතර ආහාරය කියලා කබලින්කාර ආහාරය කියන ඕජට්ඨමකං රූප කලාපං ආහාර තීටි ආහාරෝ ඕජාව අට වෙනි කොට ඇති රූප කලාපයන් ගෙන විද්දෙන නිසා වර්ණ පටවියාපෝතීජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූප කලාප නැවත නැවතත් උපදවන නිසා කබලින්කාර ආහාර කියලා කියනවා. තව පරයයකින් ගත්තොත් අපි කැබලි කැබලි කොට ගන්න නිසාද කබලින්කාර ආහාර කියලා කියනවා. ඒකට දැන් මේක තමයි පළවෙනි ආහාරය කබලින්කාර ආහාරය කියන එක. ඒක රළුයි. රළුයි කියලා කියන්නේ ඕලාරිකයි. ඒ මට්ටමේදී ආහාර කියලා කතා කරන සීමාව තුළ ඒක ඉතාමත් රළු මට්ටමක්. ඊට පස්සේ ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය කියලා කියනකොට අපි අර ස්පර්ශයේ දෙකකට බෙදලා කතා කරපු එක ස්පර්ශ ආහාරයේ මනෝ සංචේතන මනෝ සංචේතනාවට එන්නට කලින් වේදනා සංඥා දෙක උපදවන්නට අවශ්‍ය ස්පර්ශය. ඒකට ස්පර්ශය කියන කාරණාව පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන මේ දෙපැත්තකින් පටිඝ සම්පස්සයත් අදිවචන සම්පස්සයත් කියන මේ දෙකෙන්ම දෙආකාර ස්පර්ශයක් පිළිබඳව කතා කරනවා. එතකොට මේ ස්පර්ශයත් ආහාරයක් මේ කතා කරන්නේ ආහාරයක් කියන තැනක අපි කනවා කියන අර්ථයෙන්ම නෙමෙයි සත්වයන්ගේ පැවැත්ම පිණිස භූතානං වා සත්තානං තිතියා සම්භවේසීවා සම්භවේසීනං වා අනුග්‍රහය හටගත්තා වූ සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් සම්භවේසීනං වා මොහු කුරමින් පවත්නා සත්‍යයන්ගේ සත්‍යයන්ට අනුග්‍රහය පිණිසත් පවතින දෙයට තමයි ආහාර කියලා කියන්නේ. එතකොට ඒකට හුදෙක්ම එකම ප්‍රත්‍ය වෙන්නේ කනබන ආහාරයේ පමණක් නෙවෙයි නාම ධර්මතා ටික නියෝජනය කරන ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ කාරණා ටිකත් අපිට ඇතුළත් කළ හැකි ඇතුළත් කළ යුතු වෙනවා. එනිසා විඥාන ආහාර කියන මේ ස්පර්ශ ආහාර කියන තැනකදී ස්පර්ශය තමයි හැම මොහොතකදීම අපිට ප්‍රධානත්වයක් ගන්න අපි ඒක පස්සෝසාසව උපාදානීය කියන කෙනුත් කතා කළා. කබලින්කාර ආහාරයේ ස්වභාවය තමයි සතර මහා ධාතුව සහ උපාදාය රූපය ඇති කරනකම බත්පාන් කව්පි මුංගට ආදී දේ නිසා ඇතිවන ආහාරයේ ඕජාමයේ ගතිය නිසා අපි මෙතනට අදාළ රූප කලාපයන් සකස් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා චක්කු ප්‍රසාද ආදී ධර්මයන් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නිසා ඇස රූපය කියන කාරණාව කබලින්කාර ආහාර ප්‍රත්‍යයනයි කතා කරන්නේ. ඊට පස්සේ චක්කු විඥානය කියන දේ අපිට යෙදෙනකොට අසත් රූපයත් ස්පර්ශ වෙනකොට චක්කුංච පටිච්ච රූපේද අසද නිසා රූපේද නිසා චක්කු විඥානය හට ගන්නවා මේ තුන් දෙනාගෙම එකතුව ස්පර්ශයයි කියලා කතා කරනවා. එතකොට මේ ස්පර්ශය කියන තැනදී දැන් අපිට තියෙන ධර්මයේ තමයි ස්පර්ශය නිකම්ම හටගෙන නිකම්ම නැති වෙලා යන්නේ නැහැ. මෙයා වැය වෙලා එක වැඩක් කරනවා. කබලින්කාර ආහාරයේ වැය වුණා. කබලින්කාර ආහාරයේ බත්පාන් කව්පෙමුන් යටනම් අපි ගන්න යද බත්පාන් කව්පෙමුන් යට මට්ටමේ තිබුණු කබලින්කාර ආහාරයේ වැය වෙලා එයාගේ කෘත්‍ය සිද්ධ කළා. එයාගේ කෘත්‍ය තමයි ප්‍රසාදයේ සකස් කිරීම සහ වර්ණ සටහන ගෝචර කර ගැනීම වර්ණ සටහන ඇති කිරීම කියන කාරණාව සතර මහා ධාතුවත් උපාදාය රූපේ පැත්තේ තිබෙන ලක්ෂණ ටික. එතකොට ඒක කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච දේ. එයා ඒ ටික හදලා නිරුද්ධ වෙනකොට ආයතන පැත්ත සක්‍රිය කරලා හටගත් ආයතනයන්ට හටගත් ප්‍රසාදයන්ට අරමුණු ස්පර්ශ වීම සිද්ධ වෙනවා ස්පර්ශ ආහාරය හට ගන්නවා. එතකොට ස්පර්ශ ආහාරය කියන දේ නිකම්ම හටගෙන නිකම්ම නැති වෙලා යන්නේ නැහැ. එයා කරන වැඩ දෙකක් ඒ තමයි වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක ඇති කරනවා. වේදනා සංඥා කියන ගති දෙක ආහාර කරගෙන මනෝ සංචේතනාව හට ගන්නවා. එයා නිකන් ඉන්නේ එයා ත්‍රිවිධ භවය ගෙනල්ලා දෙනවා. කාම භව, රූප භව, අරූප භව කියන භවය ගෙනල්ලා දෙනවා මනෝ සංචේතනාව මත. ඊට පස්සේ විඥාන ආහාරයෙන් අරගෙනල්ලා දෙන භවයට අනුව එයා විඥානයේ බැස ගැනීම විඥානයේ පිහිටීම සිද්ධ වෙනවා ආපහු නැවත ඒ මට්ටමින් කබලින්කාර ආහාර එකතු කරලා ආයතන සකස් කරගන්න මෙන්න මේකට කියන ආහාර චක්‍රයක් කියලා. එතකොට මේ ආහාර චක්‍රයක් තුළ ජීවත් වෙන අපිට හැම වෙලාවකදීම ආහාර කියන එක අද ඇසුරු කරන මට්ටමකට ගිහිල්ලා තියෙන චක්‍රයක් විදිහට නෙමෙයි හේතුඵල දර්ශනයක් විදිහට නෙමෙයි ආහාර කියන එක අපි ඇසුරු කරන්න පුරුදු වෙලා ඉන්නේ සත්පුද්ගල සංඥාවක් තුළ. සත්පුද්ගල භාවයකින් සත්පුද්ගල භාවයකින් අපි ආහාරය ඇසුරු කරන තැනකදී අපිට ඒකෙන් මිදෙන්නට නම් අපිට සිද්ධ වෙනවා එතන ඇති අනාත්ම ලක්ෂණය පිළිබඳව තේරුම් ගන්නට. ඇහැ රූප දෙක කියන කාරණය සකස් කරන්නට හේතු වන කැබලි කොට ගන්න ආහාර බව ඒ තුර තිබුණේ නැහැ. මේ විදිහට කයක් හදනවා මේ විදිහට ඇහැක් හදනවා කියන බව තිබුණේ නැහැ. අනාත්ම ස්වභාවයක්. ඒක ගෝචර කරගත්ත මේ රූපේ තිබුණෙත් නැහැම ස්වභාවයක්. එතකොට දැන් එයාගේ ලක්ෂණය තමයි අර ටික ඇති කරන කම. එතකොට ඒ ඇති වුණු ඇසට රූප ගැටෙනවා කියන දේ නිකම්ම සිද්ධ වෙන දෙයක්. එයා නිකම්ම නැති වුණේ නැහැ වේදනා සංඥා දෙකක් ඇති කරලා නැති වුණේ. ඊට පස්සේ වේදනා සංඥා දෙක එක ආහාර කරගෙන තමයි මනෝ සංචේතනාව ඇති වුණේ. මනෝ සංචේතනාවේ ඵලයේ ත්‍රිවිධ භවයේ ගෙන විද්දීම. දැන් අපිට පුළුවන් නම් ওই මනෝ සංචේතනාව කියන තැනින් ওই ආහාර චක්‍රය වෙනස් කරන්න. එතනින් මෙහාට අපිට කරන්න බෑ මේක විපාක මට්ටමක් නේ. ඒ නිසා මනෝ සංචේතනා මට්ටමින් ත්‍රිවිධ භවය ගෙනල්ලා දෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් නම් භව නිරෝධය සාක්ෂාත් කරන්න. ඒ කියන්නේ ඔබට පුළුවන් නම් අර ආහාර ධර්මයන්ගේ ඇති යථාර්ථය පෙන්වන්න. කබලින්කාර ආහාර ප්‍රත්‍ය සහ ස්පර්ශ ප්‍රත්‍ය සත්‍ය කියන මේ ප්‍රත්‍ය ධර්මතා දෙක ආහාර ධර්මතා දෙක ඔබට පෙන්වා දෙන්න පුළුවන් නම් එතන යථාර්ථය මනෝ සංචේතනාවෙන් ගෙනල්ලා දෙන්නේ මේ ආහාරයන්ගේ Nirodhe කියන මේ ගතිය. ස්පර්ශ ආහාරයේ Nirodhe. ස්පර්ශයේ Nirodhana වේදනා සංඥා Nirodhai. වේදනා සංඥා Nirodhana මනෝ සංචේතනාව Nirodhai. ඔන්න ඔය පණිවිඩයේ විඥාණයට පැවරෙනකොට එයා දන්නේ Nirodheye පණිවිඩය. හැබැයි අපිට අද Nirodheye පණිවිඩය නෙවෙයි අපිට අද ඇති බව තුළ ඇති පණවිඩයක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා පවත්නා රූප කෙරෙහි අපි තණ්හා තෘෂ්ණා ඡන්දයෙන් ඇසුරු කරන්නට අපි පෙළඹිලා තියෙනවා. ඒ නිසා අපිට දැන් මෙතනදී පුළුවන්කම තියෙනවා මේ පවත්නා රූපය ගැන අපි හොඳට අවබෝධ කරගත්තොත් එහෙම ඒ තුල ස්පර්ශය කියන කාරණාවෙන් කරගන්න ස්පර්ශයෙන් කරගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සංඥාවෙන් කරගන්න වේදනා සංඥා ටික වෙන් කරගත්තාම එතන ඇති වුණු අනෙක් ධර්මතාවයනොත් වර්තමාන ප්‍රත්‍යুৎපන්න මොහොතේ පවතින දේ පදනමක් නැති දෙයක් හැටියට තේරුම් ගන්නට. එතකොට ඔබට ආහාරයේ Nirodhe සාක්ෂාත් කළා කියලා කියනවා. ඔබට ආහාර Nirodhe සාක්ෂාත් කිරීම පනවන්නේ ආහාර තුනකින්. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අපරියාපන්න භූමියේ මාර්ගවල සහ ඵල සිත්වල පෙන්වන්නේ ආහාර තුනක පැවැත්මක් ආහාර හතරක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ කබලින්කාර ආහාරය පෙන්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ දාන වළඳන්නේ නැහැ කියන එක නෙමෙයි. මාර්ගඵල ලැබූ උත්මයන් දාන වළඳන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ඒ කබලින්කාර ආහාරය උපාදාන වශයෙන් ගන්නෙ නැහැ කියන එක. එතකොට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ කබලින්කාර ආහාරය කියන කාරණාව නෙමෙයි පෙන්වන්න පුළුවන්කම තියෙන මේ දෙදෙනාගේ එකතු නිසා ස්පර්ශය තුන්දෙනාගේ එකතු නිසා හැදෙන ස්පර්ශය තියෙනවා නම් ස්පර්ශ නිරෝධය. ඒ ස්පර්ශය කියන දේ ඇති කරේ මේ තුන්දෙනාගේ එකතුවයි. එකතුව නැති වෙනකොට මේ ස්පර්ශය නැති වෙනවා කියන එක 아무තුවෙන් කියන්නට අවශ්‍ය දෙ නෙමෙයි. ලිප් ගල් තුනක් උඩ යමක් තියලා තියෙනවා නම් මේ එක ගලක් ගන්නකොට ඒ උඩ තියලා තියෙන තුනක සමබර කරපු දේ වැටෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ මේ ධර්මයන් අනිත්‍යයි කියලා කියනකොට ස්පර්ශයේ Nirodhayයි පේන්නේ. ස්පර්ශය එහෙනම් හටගෙන නිරුද්ධ වුණා. වේදනා සංඥා දෙකට පදනමක් නැහැ. වේදනා සංඥා දෙක හටගෙන නිරුද්ධ වුණා නේද? එතකොට ඒ Nirodhe සාක්ෂාත් කිරීම සඳහා මනෝ සංචේතනාවේ වැය වුණු බවත් ඊට පස්සේ ඒ ටිකත් එකම මනෝවිඤ්ඤාණයෙන් නැවත අරමුණු කරන බව. ඔබට භවය ගෙනල්ලා දෙන්නේ නැහැ. Nirodhe විතරක් පෙන්වනවා. එතකොට ආහාර ආහාරයන්ගේ Nirodhe සාක්ෂාත් කළා කියලා කියනවා මේ මට්ටමට. ආහාරයේ Nirodhe සාක්ෂාත් කරනකොට ආහාර Nirodhe පිණිස ඔබට ආහාර තුනක් වැය වෙලා. ආහාර Nirodhe සාක්ෂාත් කරන එකට ආහාර තුනක් වැය වෙලා. මොකද්ද? ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර තුනක් වැය වෙලා තියෙනවා ඔබට ඒ නුවණ ගෙනල්ලා දෙන්නට අවශ්‍ය මට්ටම. එතකොට දැන් මෙන්න මේ කියන කාරණාවන් ඔබේ ප්‍රතිපදාවට ඍජුවම අවබෝධයක් තිබිය යුතු ඍජුවම අවබෝධ කළ යුතු ධර්මතා කොටසක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. හේතුව මේ කාරණා ටික පිළිබඳව අපිට අවබෝධයක් නැති වුණොත් එහෙම වෙන්නේ මේ කිනකට වෙනස් වෙන මේ ධර්මතා ටිකත් එක්ක අපි යම් යම් තැන්වල ගැටලු සාගත බවල් ගොඩනගා ගන්නවා. අපි කිව්වොත් ආහාරය කියන එක තුළ අපි යථාර්ථය ආහාර චක්‍රය හොඳින් අවබෝධ නොකරගත්තොත් එහෙම අපි හිතාගෙන ඉන්නවා මේ කනබොන ආහාරයම කබලින්කාර ආහාර කියන එක. ඒකට අපිට එයාගේ කෘත්‍යයක් පේන්නේ කරන වැඩකින් අපිට ඒක පේන්නේ නැහැ. ඒකට බත්පාන් කව්පි මුං ඇටම කන්න වෙනවා අපිට කබලින්කාර ආහාරය කියන දේ කතා කරන්න. එතකොට එතනින් එහාට එයාගේ කෘත්‍ය අපිට පෙනිලා නැහැ කරන. ඊට පස්සේ ස්පර්ශ ආහාරය කියන දේ අපිට ස්පර්ශයේ සමුදේ පැත්තට අරගෙන යන්නත් පුළුවන් ස්පර්ශ නිරෝධය පෙන්වන පැත්තට අපි අරගෙන යන්නත් පුළුවන්. එනිසා මේ ආහාර ටිකත් අපි අර කතා කරගෙන ආපු ප්‍රධාන පරයයට බහලන්න ඕනේ අපි. ඒ කියන්නේ ප්‍රධාන පරයයට කියලා කියන්නේ ආහාර හතර ආහාරයේම ඇසුරු කරගන්න උපාදාන සහිතව ආශ්‍රව සහිතව සතර ආහාරය ඇසුරු කරගන්න මට්ටමක් තියෙනවා. සතර ආහාරයක ධර්මතා ටික වැය වෙන මට්ටමකුත් තියෙනවා. සතර ආහාරය උපාදාන කරගන්න මට්ටම තමයි අද අපේ ජීවිතය. සතර ආහාරයක අපි පුද්ගලයෙක් ඇසුරු කරනවා. හැදුවේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ රූප දෙකයි හැදුවේ. ඇහැ රූප දෙක හදපු තැනක අපිට පේන සත්වයක් පුද්ගලයෙක්. එතකොට දැන් දරුවා ගෙවල් දොරවල් යාන වාහන අම්මා තාත්තා කියලා අපිට පේන තැනකදී මෙතන පවතින්නේ ආහාර හතරක වැයවීමක්. ඒ ආහාර හතර අයිති උනේ බාහිර අම්මටවත් දරුවටවත් නෙමෙයි. තමන්ගේ පැත්තේ දුණු ආහාර හතරක නියෝජනය අපිට ලැබිලා තියෙන්නේ අම්මා කියලා. ආහාර හතරක නියෝජනය අපිට ලැබිලා තියෙන්නේ ගෙදර කියලා. ආහාර හතරක නියෝජනය අපිට ලැබිලා තියෙනවා දරුවා කියලා. ඒ විදිහට ලැබුණාම අපි ආහාර චක්‍රය තුල ගමන් කරනවා. අපහු ඒ දේ විඳින්න පුළුවන් තන්ට ප්‍රතිසන්දි වශයෙන් එනවා. අපහු මනෝ සංචේතනාව පැත්තෙන් අපිට දුක හදාගෙන විඳින්න පුළුවන් කමක් තියෙනවා. හදාගන්න මට්ටමට අනුව ආපහු අපි ඒ පැත්තටම නැඹුරු වෙනවා. මෙන්න මේ චක්‍රයක පැවැත්ම අපි හැම වෙලාවකදීම සිද්ධ කරගෙන යනවා. එතකොට මේ ආහාරය කියන එක පැත්තෙන් අපි කතා කරනකොට අන්න ඒ වගේ ඊටමත් වැරදි සහගත මට්ටමකට අපිටපත් වෙන්න පුළුවන් නිවැරදි අවබෝධයක් නොවුණා. ඒක නිසා ආහාරය ගැන ඔබ අවබෝධ කරගන්නකොට කොටස් දෙකක් ප්‍රධාන වශයෙන්ම මූලික කරගන්න. ඒ තමයි උපාදාන සහිත ආශ්‍රව සහිත මනසකින් ඔබ ඇසුරු කරලා ආහාරයන්ගේ ආහාර භාවයේ නොදැන සත්පුද්ගල භාවයකින් ආහාරය ආරෝපණය කළ දකින්න මට්ටම ගැන පිරිසිදු දකින්න පුරුදු වෙන්න. ඒ මට්ටමින් ඔබට පිරිසිදු දකින්නකොට ඔබට පෙනේ ආහාර කෘත්‍ය සිද්ධ වෙන තැනක අනාත්ම ධර්මතා ටිකක පැවැත්මක්. එතකොට ඔබට පේන්නේ මේ මේ ප්‍රත්‍ය නිසා හටගත්ත මේ ධර්මයන් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක ඔබට දකින්න පුළුවන්. එතකොට ඒ තුල ගොඩනගෙන්නේ නැත්තේ මොකද්ද? අනුත්පාදයට යන්නේ සතර ආහාරයකට දරුවා කියන එක, සතර ආහාරයකට අම්මා කියන එක, සතර ආහාරයකට gedara කියලා රැවටෙන එක. මෙන්න මේ මානසික මට්ටමින් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව මේ ටික ඇසුරු කරගත්තොත් ඔබට අද අදම මේ කාරණා ටික තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව තියෙනවා. අපි උත්සාහවත් යුත්තේ අන්න ඒ කාරණාවට කියන්නේ අද අදම මේක කොහොමද අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ? අද අදම කොහොමද අපි මෙතනට නුවණ තියන්නේ කියන කාරණාවයි ඇති කරගත යුතු වෙන්නේ. එනිසා මේ කතා කරන්නේ අපේ මෝඩ මනස ඇතුලේ ඇති කරගත්ත මට්ටමක් පවත්නා යථාර්ථයක්. අපි කතා කරපු සියලුම කාරණා ටිකට ඒක පොදු ධර්මයක්. ස්පර්ශයේ යථාභූත ස්වභාවයක් තියෙනවා උපාදාන සහිතව ආශ්‍රව සහිතව ස්පර්ශයේ සත්පුද්ගල භාවයකින් ඇසුරු කරන මට්ටමකුත් තියෙනවා. නාම රූප ධර්මයන්ගේ පවතින යථාභූත සම්මිශ්‍ර නො වූ අසම්මිශ්‍ර වූ ස්වභාවයකුත් තියෙනවා. සම්මිශ්‍ර කරලා හදාගත්ත සත්පුද්ගල භාවයකුත් තියෙනවා. තුන් වේදනාවගේ වේදනා මාත්‍රික ධර්මතාවයකුත් තියෙනවා. සත්වයේ පුද්ගලයෙක්ගේ විඳින වේදනාවකුත් අපිට ලැබෙනවා. ඒ විදිහටම ආහාරයන්ගේ ආහාර කෘත්‍ය સિદ્ધ කරන තැනකුත් තියෙනවා. ඒ වගේම ආහාරය කියන දේ යථාභූත ස්වභාවයකින් තියෙන තැන වගේම උපාදාන ආශ්‍රව සහිතව ඇසුරු කරලා අපේ ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ කියලා ගොඩනගා ගන්න මට්ටමකුත් තියෙනවා. ඒ නිසා අපි කෙලෙස් සහිත ආශ්‍රව සහිතව ඇති කරගත්ත ටික ප්‍රහාණය කළ යුතු ටිකක්. එතකොට ඒ ටික ප්‍රහාණය කරනකොට අර ටික ගැන අපිට උදයව්‍ය වශයෙන් ඥාන දර්ශනයක් ඇති වෙලා තියෙන්නට ඕනේ. ඥාන දර්ශනේ නැතුව මේ ටික ප්‍රහාණය වෙන්නේ නැහැ. ප්‍රහාණය කරන්නට අවශ්‍ය සම්මා දිට්ඨිය නැතුව මේ ධර්මතාවයන් ගැන දැක්ම නැතුව කෙලස් දුරු කරනවා කියන දේ කිසිම කලෙක ප්‍රායෝගිකව सिद्ध කළ හැකි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ කාරණා සමූහයක් තියෙනවා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණු මේ सिद्ध කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවැගේම මේ සීල කුසල ශක්තිය ඉෂ්ඨකාරක ස්ථානදිග්‍රහිත සීල දේවගණ සමෝහය යටත් අපි අනුමෝදන් කරමු. සීල දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. Thank you. සම්මා